භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස පසුගිය වාර දෙකකදීම සෝතාපට්ටි මග්ග ඥානය පිළිබඳව කරුණින් ටිකක් පහදා දුන්නා. අදත් ඒ සම්බන්ධව කරුණින් ස්වල්පයක් මතක් කර දෙන්නයි. ඒ පසුගිය වාරයේදී සම්බන්ධ කරලා මේ දේශනාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. සෝතාපට්ටි මග්ග ඥානය කුසලයක් වේ. අර ලෝකෝත්තර කුසල වශයෙන් සඳහන් වන ධන පළවෙනිම ලෝකෝත්තර කුසලයේ වශයෙන් පෙන්වන කරන්නේ සෝතාපට්ටි මග්ග ඥානය. සෝතාපට්ටි මග්ග ඥානය කුසලයක් ලෝකෝත්තර කුසලයක් ඒ ඒ සෝතාපට්ටි මග්ග ඥානය සාමාන්‍ය ඥානයක් නෙමෙයි විදේක ඥානයක්. එතකොට ලෝකෝත්තර ඥානයක් කියලා ඒ නිසා සඳහන් වෙනවා. ලෝකෝත්තර හිත් වශයෙන් පෙන්වු කරන්නේ කුසල් හිත් හතරක් විපාක හිත් හතරක් කියන මේ අටයි ලෝකෝත්තර හිත් වශයෙන් සඳහන් වෙන්නේ ප්‍රථම මාර්ගයේ ප්‍රථම මාර්ග ඥානය ප්‍රථම මාර්ග හිත්ය ඒක සඳහන් වෙන්නේ මේ සෝතාපට්ටි මග්ග ඥානයට සෝතාපට්ටි මග්ග ඥානය ඥානය සම්බන්ධව තිබෙනා වූ හිතේ අරමුණු කරන්නේ නුවණයි අරමුණු කරන්නේ ඥාන ආරම්මණයි කියලා කියන්නේ. ලෝකෝත්තර හිත් අටම ඥාන ආරම්මණය නුවණයි අරමුණු වශයෙන් පවත්වන්නේ. හැම විකල්පකටම ආරම්භණක් ඕන. ඒකට මේ ලෝකෝත්තර හිතේ ලැබෙන ආරම්භන මේ ඥාන ආරම්මණය නුවණයි. එයින් කුසාර හතර කුසාර සිත් හතර ඥාන හතරක් වශයෙන් සලකන්නේ ඒ විපාක හතරක් ඥාන හතරක් වශයෙන් සලකන්නේ එතකොට මේ සෝතාපට්ඨිමග්ග චිත්තය පාල වෙනකොට නිවන් අරමුණු කරගෙන ඉවනේ පවතින්නේ එතකොට මේ මාර්ග චිත්තයෙන් කෙරෙන්නේ ප්‍රත්‍යක්ෂ කිරීම සාක්ෂාත් කිරීම සත්‍ය කිරියා වල සඳහන් වෙන්නේ සාක්ෂාත් කිරීම සත්‍යකාරය සත්‍යකාරය කියන එකේ අදහස සම්පූර්ණ ඉන්ද්‍රයන් අරමුණ පැතිරලා පවත්වා තේරුම් ගැනීම අරමුණ සම්පූර්ණයෙන්ම තේරුම් අර ගැනීම ඉන්ද්‍රිය සියල්ලම තේරුම් අර ගැනීම සත්‍ය ක්‍රියාව කියන්නේ දෙකට සාක්ෂාත් කිරීම කියලා ඒ සංස්කෘත වචනයක් තියෙනවා පාලියෙන් කියන්නේ සත්‍ය ක්‍රියාව මේ සත්‍ය ක්‍රියාව කියන මේ ක්‍රියාව ප්‍රත්‍යක්ෂ කිරීම කියන වචනෙනුත් සඳහන් වෙනවා ප්‍රත්‍යක්ෂ කිරීම ප්‍රතිඅක්ෂ ප්‍රත්‍යක්ෂ එතකොට ඉන්ද්‍රිය ගෝචර කිරීම සාමාන්‍ය ඉන්ද්‍රිය ගෝචර කිරීමක් කියන විශේෂ ඉන්ද්‍රිය ගෝචර කිරීමක් සාමාන්‍ය දෙයක් සම්බන්ධව තේරුම් ගන්නකොට සම්පූර්ණ ඉන්ද්‍රිය ගෝචර කරලා දත්තා කියන කියන්න පුළුවන් වෙන්නේ අවශේෂ දේවල් සම්බන්ධ. යම් කිසි කර්මයක් දැනගන්නකොට අනුමාන වශයෙන් දැනගන්නේ. එතකොට ආගම වශයෙන් දැනගන්නේ. න්‍යාය ක්‍රමයෙන්ම දැනගන්නේ. තරක ක්‍රමයෙන්ම දැනගන්නේ. මේක අන්දමට දැනගැනීම කියනවා. ඒ සියලුම දැනගැනීම පසුවස්සල හැම ආකාරයෙන්ම සම්පූර්ණ දැනගැනීම තමයි ප්‍රත්‍යක්ෂ දැනගැනීම කියන්නේ. සාක්ෂාත් කිරීමෙන් දැන ගැනීම. මේ සාක්ෂාත් කිරීම ප්‍රත්‍යක්ෂ කිරීමෙන් අරමුණක් දැනගන්නකොට සාමාන්‍ය ලෞකික දේවල් ලෞකික දේවල් සම්බන්ධව මේ ප්‍රත්‍යක්ෂ කිරීම සාක්ෂාත් කිරීම ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ කියන්නේ දැන් ප්‍රේතස්කන්ධය පිළිබඳව ප්‍රත්‍යක්ෂ කිරීම කියලා තුන්ලට සම්පූර්ණ ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ කරලා බලනකොට ඉතුරුක් නැහැ. අනිත් ලෞකික දේ සම්බන්ධ රූපස්කන්ධේ වේදනාස්කන්ධය ආදී දේවල් සම්බන්ධ ප්‍රත්‍යක්ෂ කරලා බලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ කරනකොට ඉතුරුක් නැහැ. දැන් රූපස්කන්ධය සම්බන්ධව ප්‍රත්‍යක්ෂය සමහර විට ලැබෙනවා. ලැබුණාට ලැබලා ඉවර වෙනකොට රූපස්කන්ධයේ ඉතිතේ සංගාන දෙයක් ඇත්තේ නැහැ. ඉවර වෙනවා. එතකොට නිබ්බාන නිබ්බාන ධාතුව අසංකත ධාතුව කියලා කියනවා. අසංකත ධාතු සංඛ්‍යාතම නිබ්බාන ධාතුව ප්‍රත්‍යක්ෂයට සම්බන්ධව ගැලපෙන එකක්. මේක ප්‍රත්‍යක්ෂ කරන්න කරන්න ඉතුරු වෙනවා එළි වෙනවා. මුදෙන් නිබ්බාන ස්වභාවය ඒකයි. නිබ්බානං තම ලෝකුත්තරං චතුම්ම ඥානේන සත්‍යකාතබ්බං කියලා සඳහන් වෙනවා. නිබ්බානය ලෝකෝත්තර එක. වෙනයක්. ලෝකෝත්තර දේවල් වශයෙන් ගුණ නවයක් සඳහන් වෙනවා. ඒ ප්‍රධාන ලෝකෝත්තර ගුණය නිබ්බාන ධාතුවයි. ඒ නිබ්බාන ධාතුව ලෝකෝත්තර එකක්. චතුර්මග්ග ඥානේන සත්‍යකාතබ්බං. සතර මාර්ග ඥානේන ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙයක් ඒක. නිබ්බාන ධාතුව ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන්නේ ප්‍රත්‍යක්ෂව තේරුම් ගන්න තියෙන්නේ මේ ඥාන හතරෙන්. අවස්ථා හතරකදී මේ ඥාන හතර සම්බන්ධ වෙනවා. ඒ ඥාන හතරට සීමා හතරක් තියෙනවා. මේ ඥාන හතර යම් කිසි අවස්ථාවක පහළ වෙනවා නම් පහළ වෙන්නේ එක සංකාණයක එකවරයි. ඒ එකවරක් පහළ වෙන්නේ මොකද? දෙවරක් පහළ නියමයෙන් සිංහල කළ යුතු වැඩක් නෑ. මාර්ගඥාන සංතානක පහළ වෙන්නේ කෙලෙස් නැති කිරීමට. කෙලෙස් නැති කිරීමට යම් කිසි අවස්ථාවක මාර්ගඥාන සංතානක පහළ වෙනවා නම් පහළ වෙන්නේ කෙලෙස් නැති කිරීමටයි. ඒ කෙලෙස්යන්ගේ සීමාවල් තියෙනවා. සෝතාපට්ටි මාර්ගයෙන් නැතිකලේ කෙලෙස් සීමාවක් තියෙනවා. සකදාගාමී මාර්ගයෙන් නැතිකලේ කෙලෙස් සීමාවක් තියෙනවා. අනාගාමී මාර්ගයෙන් නැතිකල යුතු කලේ සීමාවක් සීමාවක් තියෙනවා අරහත් මාර්ග ඥානෙ නැතිකලෙන් සුත්ත සීමාවක් තියෙනවා හතරක් ඒ සීමා හතරෙන් සෝතාපට්ට මාර්ග ඥානෙට බෝ කරගන්නා වූ කලේ සීමාව එක වරටම නැති කරනවා සක්කාය දිට විචිකිච්ඡා සීලම්බත පරාමාස ඒවා මේ කලේ එක සීමාවක් ඒ සීමාව සංකාමයේ පවතිනවා ඒ අනන්ත කාලයක් අනාදිමත් කාලයක් මොලේ දවතුනාම ඒ කෙලස් සම්මෝහය මේ මාර්ගික ප්‍රධානම හා සමගම සමගම පොදු යන බැරි බලන බැරි බලන එතකොට මෙන්න මේ කෙලස් සීමාව නැති කිරීමයි නිවන ප්‍රත්‍යක්ෂ කිරීමේදී සැලසෙන්නේ. මේ ළඟට දැන් සෝවාන් මාර්ග ඥාන පිටේ පහළ වුණා. ඒ පහළ වෙච්ච හැටි කියන්නේ දෙවෙනි ආරයට ඇති වෙන්නේ කොහොම ඵල කිච්චයක්. නිවනට ඇති වෙන්නේ ලාභික වශයෙන් කත්මේ කත්මේ උත්සාහය පහළ වෙනවා. මේ සිද්ධ වෙන්නේ කොහොමද කියන්නේ සිද්ධිය පිළිබඳව දැනට ආපහු සලකා බැලීම. ඒක සාමාන්‍ය ලෞකික හිත්වලින් තියෙනවා. ඉතින් සාමාන්‍ය කියන්නේ විශේෂ ලෞකික හිත්වලින් මේ ප්‍රතිවේක්ෂා ක්‍රියාව කරන්නේ. මෙන්න මේ අවස්ථාව ගැන අපි දැන් කල්පිතට යොදන්න ඕනේ. ඒක යොදන්න ඕන හොඳට සෝතාපට්ටි මග්ග ඥානයක් පහළ වුණා. යම් දුස්සාන්තානේ ඒ පහළ වෙච්ච අවස්ථාවේදී නිකන් මනෝමය සෝතාපට්ටි මග්ගදානය පහළ වෙන්නේ ඒක මුලින් විශේෂ දුකින් රාශියක් ඒ සංකාමී ඇති වෙනවා. නැත්නම් මේක නැත්නම් මේකද සිදුවීම් කියනවා. ඉතාල වශයෙන් දිනුනෙත් සුත්තතුන් පෙරතුම් කල උදෙලිය කියන්නේ උපනිෂර සම්පත්තියෙන් සම්පූර්ණ වෙච්ච පුද්ගලයන්ට ඉක්මනින් අවබෝධය ඇති වෙනවා මේ සෝතාපට්ටි මග්ග ඥානෙ ලෙසකින් පහළ වෙනවා ඒ කොපමණ ලෙසකින් පහළ වුණත් විදර්ශනා ඥාන කෙලවරදී සෝතාපට්ටි මග්ග ඥානෙ ලැබෙනවා විදර්ශනා ඥාන කෙලවරදී විදර්ශනා ඥාන නොලැබෙන සෝතාපට්ටි මග්ග ඥානෙ ලැබෙන්නේ නැහැ. සෝතාපට්ටි මග්ග ඥානය සමබෙන්නර ඉඳගෙන කියාපු ඵලතිත්තේ කියන මග්ගතිත්තයයි ඵලතිත්තයයි කුසල කිත්තයයි ඵලතිත්තයයි මේ දෙක එකට සම්බන්ධ වෙලා පවතින්නේ මේක මුලින් ඒ චිත්ත ප්‍රේමියේ ඒ චිත්ත දීප්තිය කියලා කියන්නේ චිත්ත ප්‍රේමියේ මේ ඇති වෙන මා අනුලෝම හිත් අනුලෝම හිත් කියන අනුලෝම හිත් කීපයක් පහළ වෙනවා එතකොට පරිකාරණ උපචාර අනුලෝම කියන නම් තුනකින් සඳහන් වෙනවා එතකොට කියන්නේ සම්පූර්ණ මේ අවස්ථාවලදී ඒවා නියම වෙච්ච පිළිවෙලටයි මේ ඊළඟ ගෝත්‍ර භූ කියන හිත පහළ වෙනවා දෝතර දුතර නිවන් අරමුණු කරගෙනයි පහළ පහළ වෙන්නේ. අර පරිසම්ම උපචාර අනුලෝම කියන එකෙන් සාමාන්‍ය සංඛාර ධර්මයන් අරමුණු කරගෙනයි පවතින්නේ. දෝතර දෝ ඥාන හිත දෝතර දෝ නමති හිත අරමුණු කරන්නේ නිබ්බාන ධාතුවයි. ඒ නිබ්බාන ධාතුව හිතට පුරුදු කරන්නේ දෝතර දෝයි. එක පාරටම අර භෝකෝත්තර හිතක් පහළ කිරීම මේ මොකෝරේ දෙවිතක අමාරුයි. අමාරු නිසා ඒකට විදෙස් කිරීමට මාර්ග පිටේට ලෝක කිරීමට ගෝත්‍ර පුරිත පහළ වෙන නිවන් ආරම්භ කරගන්න. ගෝත්‍ර පුරිතින් තෙන්නේ කරපු නිවන ආරම්භ කරගෙන ඊළඟට මාර්ග පිටේ පහළ වෙනවා. මෙන්න මේක ස්වභාවය. මේ විදිහට නඟට සංඛාර දෙකා ඥානෙ නඟට එකතු වෙනවා. සංකාරූපකා ඥානයෙන් නිවන කරග පිළිවෙලට මේ අනුලෝම වෙන මුදු පහළ වෙනවා. සංකාරූපකා අවස්ථාවේදී හැම කෙනෙකුටම හොඳට අවබෝධයක් ඇති වෙනවා ප්‍රවේශයන් සම්බන්ධව ඒ වගේම ඥානයන් සම්බන්ධව නිවන සම්බන්ධව සාමාන්‍ය අවබෝධයක් ඇති වෙනවා මේ සංඛාර උපේක්ඛා ඥානය තේරුම් කර ගැනීමට අවස්ථා තුනක් තියෙනවා. යන්නේ සංසාර දුකින් සංස්කාරයන්ගෙන් සංසාර දුකින් සංස්කාර ධර්මයන්ගෙන් අන්‍යමේ අදහස ඒ විදිහේ පහළ වෙනවා ඒක බොහොම තදින් පහළ වෙනවා ඊළඟට දීපන කලින් ඕනකම් විදර්ශනා භාවනා කරපු පුද්ගලයාට දැන් ඉබේටම විදර්ශනාව කෙරෙන ගතිය කියනවා. උඹට කටපාඩම උඹට කටපාඩම කියන ධර්ම කොටසක් නේද කියනවා වාගේ. අන්න ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා. ඊළඟට නැතිවක් කියනවා. නවතින ස්වභාවයක් නැවතිලා සිටීමේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ළඟට බලවත් සතුට භයංච නන්දිංච විප්පලාය කියලා උගන්වනවා. භය ගැතියෙකුත් නෑ කලින් තිබුණා මේ සංස්කාරයන්ට භය ගැතිය. මේ අවස්ථාවට එනකොට සංස්කාරයන්ට භය ගැතිය. ඒ වගේම අනුන් බොහොම සතුටක් ඇති වෙලා තිබුණා. මේ ලොකු දෙයක් ලැබෙන්න යනවා කියලා. මේ අවස්ථාවේ ඒකක් නැති වෙනවා. ඒකක් නැති වෙනවා. නැති වෙනම නැති නැති වෙනවා ස්වභාවයෙන්. මම දෙයක් දෙන්නා වූ අවස්ථාවක් වෙනවා. අවස්ථාවේදී මේ සුදු කාරණාත්ම මේ ත්‍රිලක්ෂණය උදේ වේට වෙන අන්තිමේදී එක්තරා ලක්ෂණයක් වැඩි වැටෙන්න පටන් ගන්නවා. ඒ වැඩි ප්‍රසන්න කරන මේ වැඩමින් පටන් ගත්තොත් ලක්ෂණ අනුව තමයි අනුදෝම ඥාන පහළ වෙන්නේ. අනුදෝම වශයෙන් සඳහන් වෙන්නේ පරිසම්මෝපචාර අනුලෝම කියන නම් තුනම සඳහන් වෙන්නේ අනුලෝම ඥානමයි. ඒකෙන් නිම කරපු හැකියතා උදේතර ඥානය පහළ වෙන්නේ මෙන්න මේ විදිහට පහළ වෙන මේ විදිහට. සෝතාපත්ත මග්ග ඥානය. කොයි තරම් ඉක්මනට මාර්ගයක් සෝතාපට්ටි මාර්ග ඥානයක් පහළ වුණත් සංකාමයක ඒකත් සැලසෙන්නම ඕන. ඒකට තේරෙන්න ඕන ඒක. තමන් සම්බන්ධව කල්පනා කරලා තේරුම් ගන්නට පුළුවන් ගැතියක් තියෙනවා. සෝතාපට්ටි මාර්ග ඥානය පහළ වෙච්ච හැටිම අයඥානය පහළ වෙනවා. ඊළඟට සමහර කෙනෙකුට බලවත් ප්‍රීතියක් ඇති වෙනවා. මේ බලවත් ප්‍රීතිය මොනනම් දැනගන්නට ඇති වෙනවා. මොන මේ සංසාරේ මොන දවසකවත් කිසි කනකවත් නොලැබිච්ච සැනසීමක් මට ලැබුණා කියන බලවත් සතුටක් ඇති. මේ බලවත් සතුටයි ප්‍රීතියයි නිසා මේ උනාද කියන තේරුම් ගන්න බැරුව සමහර කෙනෙකුට සාම ගණන් සමහර වෙනකොට දවස් ගණන් වෙනවා මේ පිළිවිදිය. ධර්ම මොන මොනවා මොනවාද කියලා. ඒ ප්‍රේත දෙකේ සම්බන්ධව කොහොමද තේරෙන්නේ නැහැ. ඒ ප්‍රේතිය නිනවා නිදාත් මේ මොකක් මොකක් නිසා මේක කරනවා දැනෙන්නේ. ධනසතුන් හමාරතුන් පස්සේ මාත වරක් අප සමන්ත සුදුසුක දේ වගේ සිද්ධාක් පහළ වෙනවා. සිදුවීම ඇති වෙනවා. මේ අවස්ථාවේදී ඇතන්ද වේදයට එනවා නැවත වාරයන් මාර්ගයක් පහළ වුණා. මාර්ගයක් පහළ වුණා. එහෙම නැත්නම් පහළට පහළ වුණේ එන්න එදාට කියලා මතක් වෙනවා. දවසකට දෙකකට පස්සේ. මෙන්න මේ නිසා ඇත්තම උදේවල මුලාවේ වැටෙනවා. මාර්ගඵල ලබාවු ඇත්ත උත්තර අන්දමක සැලසීමකට යට වෙනවා. මොකද අලචිත්ත පහළ වුණ පස්සේ ඉතින් දවස් දෙකකට තුනකට ඉස්සෙල්ලා මාර්ගචිත්තේ පහළම මත නෝන හොඳට අවබෝධ වුණා. එහෙනම් තරමට පහළ වෙන මේ ආදාය කියන්නේ අර ප්‍රීතියක් අඩු වෙනින් පස්සේ නැවත වරක් අර කලකිටේ පහළ වෙනවා. දෙවෙනිවා. අන්න එළඹ අවස්ථාවේදී හිතාගන්නේ එක්කෝ රැවටෙනවන්න දෙවෙනි වාරයට මාර්ගයට පහළ වෙනවාද? එහෙම නැත්නම් පළවෙනිට පහළ වෙනම සාස්ත්‍රය කියලා හිතෙනවා. මෙන්න මේ විදිය දෙයක් තියෙන නිසා මම දෙන්නේ මතයක් තියෙනවා. කලකිටේ මාර්ගයට පස්සේ දවස් ගානකට පස්සේ කාලකීත්වය පහළ වෙනවා. සමහර උදවිය කියන විතනවා. මේ පින්නවෙන්න මෙන්න මේ ටිකයි. ඒ සමහර විට දෙවෙනි මාර්ගයේ පහළ වුණා කියලා සමහර කෙනෙක් පැවදෙනවා. නේද? දැන් බලුවාම ඒක නෑ. මෙන්න මේ නිසා ඉන්දෝත මායමානී වේදනේ යෝගාවචරයන් හොඳට කියන්නේ බුද්ධියෙන් කාලයකට කරන්නේ මේ தත්ත්වය තේරුම් අරගෙන කියන්නේ. අනිත් එක මන්දපහල දෙච්චයන් සමගම වාගේ ඇතන් කෙනෙකුට මාර්ගය සම්බන්ධව ඵලය සම්බන්ධව නිර්මාණය සම්බන්ධව විචිතුරු පහළ වෙනවා. මත කවදාහක්වත් නොලැබිච්ච හැඟීමක් දැනුමක් විඳිනක් විඳිනක් වාගේ එකක් ඇති වුණා ඒක කිසි කාලයක් ලැබෙන්නේ නැහැ මේක තමයි නුවණ කියලා බුද්ධාන භාගය සම්බන්ධව යටිමත් ඇති වෙනවා තමන්ගේ ප්‍රතිපත්තිය සම්බන්ධව මේ මේ දෙකෙන්ද ගුණෙන්නේ මේ මාර්ගයේ යනකොට මේ මාර්ගයේ නිසායි මේ දැනීම ඇති වෙන්නේ මේ අවබෝධය ඇති වෙන්නේ නිවන සම්බන්ධ අවබෝධය ඇති වෙන්නේ මාර්ගය සම්බන්ධව ඇති ඒකෙන් ලැබෙච්ච ඵලය තමයි මෙන්න මේක. දෙවෙනි අවස්ථාවේ ඇති උනේ කියලා ඊළඟට කල්පනා ඒ කර්ම තුන බොහෝ විට කාටත් වශයෙන් පහළ වෙනවා තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ සම්බන්ධයක් තියෙනවා. ප්‍රතිවිචාවක්. ඒක සමහර කෙනෙකුට කර්ම දාන්න කෙනෙකුට සමහර කෙනෙකුට සමහර කොටසක් තේරුම් ගන්න පුළුවන් වෙනවා. මගේ අයි సంతානයේ තිබිච්ච මේ මිත්‍ර මිත්‍රතා කියන මේ දෙක මම කියනවා. ඒවා ඔය විදිහට හොඳට තේරුම් ගන්න. තවත් එහාට නැති ගුරුමත කෙනෙක් ශාස්ත්‍රයක් තියෙනවා කියන එකක් ඇති වෙනවා. එතකොට අන්න ඒ නිසා ප්‍රත්‍යක්ෂ ඥාන සම්බන්ධ ඒ මාර්ග ඥානය ලබාපු කෙනෙකුට සත්‍ය විචා වශයෙන් පිටකේ පහ පිටේ පහ පස්කාරකට පහළ වෙනවා මාර්ගයේ මාර්ගයේ සම්බන්ධව සැලකීමෙන් එක ඵලයේ සම්බන්ධව සැලකීමෙන් එක නිර්වාණ ධාතුව සම්බන්ධව සැලකීමෙන් එක ඊළඟට ඒකේ විපර්යයන් සම්බන්ධ කරගෙන ඉස්තේරිය අනිත් එක තවත් එහාට තුන සිදු වෙලා තියෙනවා. කියන මේ දේවල් ගැන පොද ඒක විදියක්. සිත්තරක්. ඒක සිත්තේරි පහක් වගේ. මාර්ගඥාන. සෝවාන් මාර්ගඥානෙ පළවෙනි පැමිණි ආරු පුජ්‍යලයාට මේක සාමාන්‍ය සිද්ධිය. එතකොට සලකා බලන්නේ මෙන්න සෝවාන් මාර්ගයේ ලබන්න අවස්ථාවේදී මේ අත්‍යගේ චිත්ත tattve සිතේ tattve කොහොමද? සිතේ tattve මේ මාර්ග ඥානයේ ලබන්න අවස්ථාවේදී මාර්ග සෝවාන් මාර්ගය නිවන් අරමුණු කරගෙනයි පවතින්නේ. ඒ නිසා මේ මාර්ග සුත්තේ අවස්ථා සුත්ත අවස්ථාවේදී හිත ධ්‍යාන tattweට පැමිණලා පරිණිලා තියෙන්නේ. ඒ මූල අවස්ථාවේදී ධ්‍යානයක් තිබෙන්නේ නැති වෙන්න පුළුවන් ගමනකට. උදත්තනා ඥාන දිනු කරන්නව අවස්ථාවේදී විදර්ශනා ඥාන සම්පූර්ණව දිනන වෙච්ච අවස්ථාවේදී අනුරේ ඥානෙ එහාට පනින අවස්ථාවේදී සතර යටත් පිළිපෙන් ප්‍රථම ධ්‍යාන තත්වේවත් තියෙනවා. ප්‍රථම ධ්‍යාන තත්වයක් තියෙනවා. මේක විපලෝකයන් සිදුවෙන දෙයක්. එහෙම නැති හිතකට අර බලවත් වශයෙන් තිබෙනා වූ මේ ප්‍රවේශනාවේ ශක්තිය නිර්වාණය අවබෝධ කරගැනීමේ ශක්තිය සාමාන්‍ය විදිහට එනිසා මාර්ගවස්ථාවත පයින්කොට මේක සදාපුරුෂ ප්‍රතිගම්මහන පත්‍යාවක් තියෙනවා. අතන් විතක අතන් දෙනෙකින්ට ධ්‍යාන ප්‍රථම ධ්‍යානෙ ලබාගෙන ඉන්න අවස්ථාවේදී ඒ ප්‍රථම ඥානීය පිළිබඳ ලැබෙනා වූ අනිස්කාර ධර්මයන් විදර්ශනාවට නවලා සෝවාන් මාර්ග ඥානය ලබා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදා මේ පතනං පාපං පතනං විහානං පාපං නිස්සාය ආනුවාණං කයං වදාමි. ඒ විදිහේ සමහර සූත්‍ර වල තියෙන මෙන්න මේ සම්බුද්ධ නිකාය සූත්‍ර වල තියෙන එතකොට මධ්‍යම නිකාය සම්බුද්ධ නිකාය ඒ කියන තැන් වල සූත්‍ර වල සඳහන් වෙන ප්‍රථම ධ්‍යානය ලබාගෙන ඒ ප්‍රථම ධ්‍යානය උදින වෙනවා සංස්කාර සම්මර්ථනය කරනවා සෝවාන් සතරඥාන අනාගාමී අරහත් වෙන සතරම ගතපන කර ලබන්න පුළුවන් බව දේශනා කරගන්නවා. විද්‍යාඥාන විද්‍යාඥාන දසරිතඥාන සීලනිධාන ඒවාගේ මහාවාදාන විචාරණ විඥාන විචාරණ ආමිඥායදන වෙන මේවා ලබාගත් උදවියද ඒවා උදවියද නමස්කාර සම්මාර්ථනය කරලා සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ග ඵලයන් ලබා ගන්නට පුළුවන් බව දේශනාවෙන් සඳහන් එතකොට ඉතින්දෙන සලකන්න දෙන්නේ සාමෝන් ධානයක් නැතත් මාර්ග අවස්ථාවේදී ඒ හිතේ ධාන tattve කියන එනිසා මේ සංස්කාරයන් සම්වර්ධනය කරලා පුරුදු වෙච්ච මේ පුද්ගලයාගේ පුද්ගලයාට මුලතම ඒ සමාධිය දිනු වෙලා තිබුණ අන්තිම අවස්ථාවේදී ධ්‍යාන tattයෙන් දිනු වෙලා තිබුණ ඒ ධ්‍යාන tattයෙන් දිනු වෙලා තිබිච්ච පිටයන් නැවත පරිණාමයේ වශයෙන් නිවි වශයෙන් මහද්දත tattයේ ඉඳගෙන ඊළඟට ලෝකෝත්තර tattයේට සාරණයි. අර සිහි ඉනි මෝරු නිතේ වෙන ඔය තත්ත්වය දෙකිරි මොකක්ද කියන්නේ රට රට කරලා කියන්නේ මෝරු තත්ත්වය කියන්නේ ඒක නිතේ තත්ත්වයට අනුගමනය කරනවා අන්න ඒ ආගම ලෞකික වශයෙන් දුක්ඛ හිත සාමාන්‍ය කාමාවචර හිත ඊළඟට මහත්ගත හිත රූපාවචර හිතක් වශයෙන් හරිම ඊළඟට රූපාවචර හිතනේ පෙරදෙනා ලෝකෝත්තර සත්‍යයද මෙන්න මේකයි මේ සෝතාපට්ටි මග්ග ඥානය ලැබෙනව අවස්ථාවේදී සිද්ධ වෙනා වූ පිටේ වෙනස එන්න මේක අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ දෙවියන්ට තේරුම් අරගෙන මේ යංගතාප කල්පනා කරන්නේ සෝතාපට්ටි මග්ග ඥානය ලබා ගන්නවා සෝතාපට්ටි මග්ග ඥානය ලබා ගන්න හැදී ඒ ආගමේ ඉඳගෙන නැත්නම් කෙනෙකුට පොළොවෙන් සකදාඥාන සකදාඥානි මඟ කිච්චයක් ලබා ගන්න. මේ විදිහම කරනවා. ඔබට පුරුදු කරපු කෙනෙකුට මේ සංස්කාර ධර්මයන් දෙකට සම්බන්ධනේ කරලා තියෙනකොට ඕකාපටි මඟ ඥානෙ එක්කම නැවත වරක් විදර්ශනා භාවනාව යෙදෙනවා නම් මොනවත් ඒ ඔක්කොම දෙවන වාරයට පුළුවන් වෙන ලෙසින් සකදාගාමන්ත චිත්තය ලබා ගන්න. ඒ සකදාගාමන්ත චිත්තය ලබා ගැනීම ඉතිවිල ඊළඟට මතක් කරන්න බලාපොරොත්තු වෙනවාද දවසේ. සකදාගාමන්ත චිත්තය ලැබෙනකොට පළමුවෙන් මුකම්ම නියම කරන්න බිය. ඒ මාර්ග චිත්තය ලබා ගත්තා එතකොට අර විදිහේ පරිපූර්ණයක් ලැබුණා ඒකම ඊළඟට පැත්තේ ස්ථාලදිනවා. මොනවද කියන්නේ බුද්ධියෙන් සලකා බලන්න ඕනේ දැන් මට මේ මොකද වුනේ කියලා. සලකලා බලලා තේරුම් ගන්න දැන් මේ මම උසස් තත්වයකට පැමිණෙනවා. ලෝකෝත්තර තත්වයකට පැමිණෙනවා. කියලා සංස්කාර තමන්ගේ කර්මස්ථානයට පිටවදම කලින් පුරුදු කර්මස්ථානයට පිටවදම එතකොට තමන්ට උදේට උදේ වය දෙක වැටෙන්න පටන් ගන්නවා මිනිත් පහ අවනකට සමහර විට අනුපාදු වලම තියෙනවා නම් නැමත වාණ අධිෂ්ඨාන කරනවා හොඳට සම්පූර්ණ වෙනකම් නැවත වර නැවත නැවත අධිෂ්ඨාන කරනවා. හොඳට සම්පූර්ණ වෙනන් පස්සේ දෙඥානයට අධිෂ්ඨාන කරනවා. ඒ විදිහට ඥාන අධිෂ්ඨානය කරගෙන කරගෙන යනවා. දුන්න අන්තිමේ සංකාර උපේක්ෂාව ළඟට ඇවිල්න මට කලින් ලැබුණු අන්දමට ඒ ඥානෙම ලෝකෝත්තර ඥානෙ පහළ වේවා කියලා අධිෂ්ඨානය. අධිෂ්ඨාන කරනකොට ආන්න සෝතා ප්‍රතිඵල කිත්තේ පහළ වෙනවා. පහළ වෙච්ච හැටිම සංඛාර අරමුණු අයින් වෙලා විසංඛාර තත්වයට හිතයක්. එද ඒකටත් වෙලාවක් අදිස්ථාන කරනවා. මේ තුපා අදිස්ථාන කරන මේ තුපාෙන් පස්සේ හරියට අවදි වීමක් වාගේ එකක් වෙනවා. ඉතිවරක් ඔය විදිහට කරලා පුරුදු වෙනින් පස්සේ දැන් බොහොම සතුටුයි. මොකද සතුටු වෙන්නේ හොඳට ප්‍රත්‍යක්ෂ වුණානේ මේ නඩ හොඳට පැහැදිලි වුණා. දැන් මේ නමින් මම ආවේ මගේ ගමන මෙන්න මේ ප්‍රතිපත්ති මාර්ගයේ මේකයි එහෙම ප්‍රතිඵල වශයෙන් මට ආරයට ලැබුණේ මෙන්න මේකයි කියලා සම්බුද්ධ යතර ප්‍රත්‍යක්ෂ මොනවතින් මේ ළඟට නැවත ඊළඟ මාර්ගඥානයක් මම ලබා ගන්න ඕනේ කියලා නැවත වරක් මේ ලබාපු ඥානයම අයින් කරන්නේ මට දෙවෙනි ඥානය ලැබේවා දෙවෙනි බෝසෝත්තර ඥානය ලැබේවා කියලා අදිස්ථාන කරගෙන සංස්කාරයන්ට හේතු යොදනවා. ඒ සංස්කාරයන්ට හේතු යොදනකොට සංස්කාරයන් අරමුණු කරගෙන පහළ වෙන්නේ ඒක. නමුත් අර මුලින් වගේ නෑ මුලින් වගේ නෑ ඊට වඩා අමාරුයි. අමාරුකම් දෙකිනවා. වේදනාවක් තියෙන සංහාර විට අර කලින් මේව මෙනෙහි කරනකොට මොනම වේදනාවක් නැහැ. නමුත් දැන් මේ මෙනෙහි වේදනාව වෙනවා. ලොකු වේදනාවක් වෙනවා. ඉවසන්න බැරි වේදනාවක් වෙනවා. ඒවා හොඳට මෙනෙහි කරමින් මේකට හිත යොදාගෙන යොදාගෙන අර සංස්කාර වලට නාම රූප සංස්කාර වලට හිත යොදන්න ඕනේ. නාම රූප සංස්කාර වලට හිත යොදා නාම රූප සංස්කාර වලට හිත යොදනකොට අර කලින් වාගේ මහලුින්නේ වැටෙන්නේ නැහැ අදුපාඩු වැටෙනවා මොකද මොකද හිතෙන් හටන්නට පන්නේ ගතිය විදිහට එතෙන්දි දෙන්නේ මේක මේ අදුපාඩු මේ ලොකු දෙයකටයි මේ බලාපොරොත්තු වෙන්නේ කඥානයට වඩා උසස් ඥානයක් මේක රාග ද්වේෂ කියන මේ දෙකේ ඕලාරික අවස්ථාවල් සම්පූර්ණයෙන් නැති කරලා දිගට ආපු මේ ඕලාරික කාම රාග ව්‍යාපාද කියන මේ නැති කිරීම දෙහි නෑ ඒකයි මේ අමාරු නමුත් මේක හොඳට කටයුතු කරන්න ඕනේ කියලා තව නැවත වඩා ලොකු වැඩ පිළිවෙලක යෙදෙනවා ඒ වැඩතුන් වල මේ සංස්කාරයන් සම්බන්ධ කරගෙන මේ සංස්කාරයන් සම්බන්ධව හොඳට අනිති දුක අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයෙන් හොඳට තේරුම් කර ගැනීමට මහන්සි ගන්න. ඒකට ඉන්ද්‍රියයන් සබ්බාදී ඉන්ද්‍රිය ධර්මයන් අර කලින් වතාවට වඩා දැන් තීරණය වෙන්න ඕනේ. කර්මවතාවේ තිබිච්ච ඉන්ද්‍රිය සත්‍ය වදාදී ඉන්ද්‍රිය සත්‍ය මේකට වාදි. මන්දිකම නිසයි මේ අනුපාදෝ. ඒ නිසා මේ ඉන්ද්‍රියන් මම ඉන්ද්‍රිය ධර්මයන් තුන් කරගන්න ඕනේ. තුන් කරගන්න ඕනේ කියලා හිතනවා. තුන් කර ගැනීමට කියන්නේ කරන්නේ මොකද්ද? කළ යුත්තේ කුමක්ද? අන්න කාරණේ අතුවාචාරින් වහන්සේලා ධර්මීය අතුවාචාරින් වහන්සේලා කියන්නේ මේ බුද්ධ ගෝසාම්බුරු නෙමෙයි උන්වහන්සේලාට කලින් හිටපු අතුවාචාරින් වහන්සේලා හිටියා ඒ සමාරේ තුන්වහන්සේලා රහතන් වහන්සේලා වෙන්න පුළුවන් එහෙනම් ඒ වගේම අත්දැකීම් නැති අත්ෝ වෙන්න පුළුවන් ඔබ අත්දැකීම් ඒ රහතන් වහන්සේලා උන්වහන්සේලාගේ උන්වහන්සේලාගේ ඉගැන්වීමක් තියෙනවා ඒ පරම කතාකාරී මහන්සලාගේ ගැඹුරක් තියෙනවා. ඉන්ද්‍රියන් තියෙන දිනකට කර්මමය. ඒක බොහොම වටිනා කාරණයක්. කාරණා නමයක්. නවනාකාරෝ ඉන්ද්‍රියානි පික්ඛාන් භවಂತಿ නවනාකාරේහි ඉන්ද්‍රියානි පික්ඛානි භවಂತಿ ආකාර නමයේදී වැඩ පිළිවෙල නමයකින් ඉන්ද්‍රියන් ඉන්ද්‍රියෝ පූර්වෙත් ඉන්ද්‍රියන් යොමු කර ගැනීමට වැඩ පිළිවෙල නමයක් උගන්වනවා උන්වහන්සේලා ඒ සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන මේ ධර්ම නාමයේ මේ ධර්ම කරගන්න ඕන සීම කරගන්න ඕන. සීම කියන්නේ සම්පූර්ණයෙන්ම කාර්යයට සුදුසු කිරීම සූර කරගැනීම. නිසන කරගැනීම සූර කරගැනීම. කාර්යයට විදර්ශනා භාවනා කාර්යයට සුදුසු තත්ත්වයකට ඉතාම සුදුසු තත්ත්වයකට පමුණවා ගැනීමයි සීම කියන්නේ. පළවෙනි එක එක්ක උප්පන්නුප්පන්නාන සංඛාරාණ කයමේව පස්සති එක විදර්ශනාවට යොදාගත් විදර්ශනා භාවනාවන බැරි මාර්ගයේ ඵල ලබා ගැනීමට යොදාගත් සංස්කාර ධර්ම සම්බන්ධව සම්මර්ෂණය කරනකොට ඒ සම්මර්ෂණය කරන්නා වූ කරන ලබන්නා වූ සංස්කාර ධර්මයන් සංස්කාර කියන්නේ නාම රූප ධර්ම නාම රූප සංස්කාරයන් පංචස්කන්ධයට ඇතුළත් වෙන්න පුළුවන් ආයතන වලට ඇතුළත් වෙන්න පුළුවන් ධාතු වලට ඇතුළත් වෙන්න පුළුවන් එතකොට මොනවද නාම රූප සංස්කාරයන් සම්බන්ධව උත්පන්න උත්පන්නාන උපදින උපදින උපදින තා සංස්කාරාන් රූප සංස්කාරයන්ගේ කර්මීය පස්සති මුලින් මුලින් ඉපදීමයි නිවීමයි දෙකම තේරෙනවා සාලකන මේ ආයතනයේ රූප ධර්ම මේ නාම ධර්ම මේ පහළවම ළඟට මේ බිඳුණා ඒ ළඟට මේ මේ පහළවම මේ බිඳුණා කියන සම්බන්ධව සමාධි මාත්‍රයෙන් හොඳට බලාගෙන ඉන්න. හොඳට බලාගෙන ඉන්න. මේ ගඟට අර උත්පත්ති අවස්ථාව ඇරලා භංගයේම මෙන්න තියෙන විතරම බලාගෙන පටන් ගන්න. උත්පන්න උත්පන්නාන සංඛාරාන කයමේව පස්සති. මෙන්න මාර්ගයේ බලාගෙන තේින්න පටන් ගන්නවා. මෙන්න ලැබෙනවා මේක. ගමන් කරනකොට ඒගොල්ලෝ ඉඳගෙන ඉන්නකොටත් වෙන ඇන්තිරි ඉලවකින් ඉන්නකොටත් මොනම යනවා නැතිවෙමින් පවතිනවා නැතිවෙමින් යනවා මෙන්න මේ தත්ත්වය හොඳටම තේරුම් ගන්න පුළුවන් අනිස්කාරයන්නේ නිදීන බුද්ධට මූලික පුරුව මූලයට නමුරුව නමුලා හොඳට වැටෙන්න පටන් ගන්නවා මේ විදර්ශනා ප්‍රඥා විදර්ශනා ප්‍රඥාවේ කියන්නේ ප්‍රඥාන්දිය. ප්‍රඥානමේ ඉන්ද්‍රිය ධර්මයේ හොඳට සංගුණ වෙනවා දැන්. ප්‍රඥාන්දිය. ඒ විදර්ශනා ඥාන සිනාතුනි ප්‍රඥා පඤ්ඤින්ද්‍රිය දින වෙනකොට ඉරණට ඒකට සම්බන්ධ විරින්දිය. සමාධින්දිය, සම්බුන්ද්‍රිය, විරින්දිය සතුන්ගේ සමාධියෙන් ලැබෙන මේ ඉන්ද්‍රිය හතරක් ඒ වගේම වැඩෙනවා. ඒ වැඩෙන්නේ දැන් මේ විදිහට වැඩෙනකොට ධර්මයේ සම්බන්ධ මොබෝත ගැටීම ඇති වෙනවා. ධර්මයේ සම්බන්ධ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ඒකාන්තයෙන්ම නැහැරියානි ගාමේ සංස්කාරයන්ගේ தත්ත්වයන් මත හොඳට වැඩෙන උන්වහන්සේ දේශනා කළා. මේ වහන බංගුරයි කියලා ඒ සමගම වල තාක්ෂණය මට හොඳට දැනෙනවා දැනෙනවා එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා ධර්මයෙන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා ඒ ලබාගත්තා වූ සම්මාත්මය කෙරෙහි ඇති වෙනවා ප්‍රතිපත්තිය කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා මෙන්න මේ විදිහට සම්මුතියක් ඇති වෙනවා තව තවත් උනන්දුවෙන් වැඩ කිරීමෙන් අදහස ඇතිවීමෙන් යෙදීමේදී පහළ වෙන මොනවත් වාකරණ යාමත. එතකොට සමාධි ඉන්ද්‍රිය ප්‍රමාදිනු වැඩෙනවා. ඔන්න ඔය විදිහට මේ එදේ තියෙන එක පඩුවකට අඩුවේ තියෙනකොට කර්ම රාශියක් ප්‍රතිඵල රාශියක් එකතු වෙලා වැටෙන්න පටන් වැටෙන්න පටන් ගන්නවා මේ ප්‍රඥාය මොනකොට ඒහා ධනගම අනිත්‍ය සහම හතරම වැඩෙනවා සම්පූර්ණ වෙනවා මොන මේ විදිහට උත්පන්න උත්පන්න සංඛාරාන කයමේ පසතියේ පාරමිතා ආකාරයෙන් සත්‍යද සක්කච්ඡ කිරියාය සම්පාදේති සාකච්ඡ කිරියාය සම්පාදේති සක්කාය කිරියාය සම්පාදේති මේ විදිහේ දිනුනෙට ඉන්ද්‍රිය ධර්ම පහ දැන් ඒක සක්කච්ඡ කිරියාය සම්පාදේති ආදරයෙන් මේක වැටෙන්න නොදී නැවත අඩුපාඩු වෙන නොදී ආදරයෙන් ගෞරවයෙන් සැලකිල්ලෙන් තව තවන්හාට දියුණු කරගෙන යන මේ යෙදෙනවා. එතකොට දෙක සාතත්ත්‍විරියාය සංසාදේති තුන. නමස්කාර කරගෙන යනවා මේක. නමස්කාරනේ නැහැ. මොන ක්‍රමයකින් වන්නවත් නැහැ. කෑම මේසාදී දේවල් වලට ගමන මේ ඒකට පිළිකැදෙන්නේ වාදී අවස්ථාවකදීවත් ඒක නවතින්නේ නැහැ. ඒක නවතින්නේ අන්නර සංස්කාරයන් සම්බන්ධ කරගෙන තම දුන්නා වූ தත්ත්වේ. එතකොට පරාතත්ත්ව කිරියා සම්පාදේති කියන තුන. සත්‍යං කිරියා සම්පාදේති. මේ தත්ත්වේ වැටෙන්න නොදී වැටෙන්න නොදී ඉහිරෙන්න නොදී සැක ගැනීම සප්පාය වැඩ පිළිවෙලක දෙන්න ඕනේ. මේක බොහොම වටිනා දෙයක්. මේක බොහොම වටිනා දෙයක්. සප්පාය නැති වුණොත් අර මුලින් කියපු සෝතාපට්ටි මග්ග අවස්ථාවේදී සප්පාය නැති වීමෙන් අඩුපාඩු වෙන බව නැවත මතක් කරන්න මෙන්න මේ අවස්ථාවේදී හිතුණා. එයන්නේ සෝතාපට්ටි මග්ග ඥානය ලබාගත් පුද්ගලයන් සමහර විටක ප්‍රමාණය වැටුනොත් ප්‍රමාණය වැටුනොත් සත්‍යය වැඩ පිළිවෙල වල යෙදුනේ නැත්නම් ප්‍රමාණයට වැටුනොත් ප්‍රමාණය කියන්නේ වෙන ප්‍රමාද නෙමෙයි සමහර විටක නෙමෙයි ධනසංගනිකාවලට වැටෙන්න සිද්ධ වෙනවා එතකොට ඒ අසං එක්ක කතාවට අනුන් එක්ක කතාවට වැටෙන්න සිද්ධ වෙනවා අනුන් මේ දේවල් අහන්න බලාපොරොත්තු වෙනවා මේ ඇත්තාගෙන්. එතකොට මේ ඇත්තා වට කරගෙන මේ දෙන මේ කරුණ අහන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ විදිහින් වැඩ හිටිනවා. කතාවල් විදිහින් මේ විදිහින් වැඩ විදිහපත් වෙනවා. එතනවත් මේ සමහර විකස ලෙඩක් ඇති වෙනවා. යම් අවස්ථාවකට. එතකොට ඝන සංගමිකාව, බස්සාරාමතාව, එතකොට ලෙඩෙන් මෙන්න මේ විදිහේ දේවල් තමයි යසට ප්‍රමාද වශයෙන්. ඒ ප්‍රමාද නිසා මේ අත්‍යන්ත මේ ගෝවාන් බුද්ධයාට බැරි වෙනවා අර අදිස්ථාන කරන්න. කල සමාපත්තියකට සමවදින්න බැරි වෙනවා. බැරි වෙන නිසා නවතර තම ලබාගත් ගුණය ලබා ගැනීමට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. ඒ ලබාගත වුණේ නැති වෙන්නේ නැහැ නම් පරමනාගතයකට සමවාදීම අමාරු වෙනවා. දුෂ්කර වෙනවා. ඒ ඒ යෝනාවේදී මේක කරගත්තා නම් දිගට දෙමින් බලන්න දැන් අර මම පළමුවෙන් මතක් කර පිළිවෙලට කරගෙන යන්න ලැබුණා. ඉතාලම හොඳයි එහෙම නැතුව මනෝයන් කිසි ක්‍රමයකින් හරි ප්‍රමාණයකට යටුණා. ඒ පුද්ගලයාට වෙන්නේ දිගටම අනුභාවයක්. පිළිගන්නක් සිද්ධ වෙන්නේ. ලොකු පිළිගැනීමක්. ඒ බුද්ධයාට පරිණාමය දෙනවා නම් බැරි වෙනවා. මෙන්න මේ නිසා අප්‍රමාදව කටයුතු කරන්න ඕන එබඳු අවස්ථාවේදී හොඳට සිහිය තියාගන්න ඕන කවුරු තරහවුනත් කමන්න තමන්ගේ වැඩ පිළිවෙල මේ තන්ගෙන තේරුම් අරගෙන ඒ වැඩ පිළිවෙලට යෙදෙන්න ඕන මේකයි විශේෂයෙන් සැලකිය යුත්තේ. මෙන්න මේ විදිහට සත්‍යය தත්ත්වේ. අසත්‍යය ස්ථාන තියෙනවා. අසත්‍යය සේනාසන තියෙනවා. එතකොට සේනාසන නිසා මේ තමයි බලාපොරොත්තු වන්නා වූ ඉන්ද්‍රියන් දිනු කර ගැනීම කරගන්න බැරි වෙනවා. කතාව නිසා අනුන් සමන කරන කතාව නිසා එම කතා කරන්න ගියාම සීමාවක් නැහැ. ඉවරයක් නැහැ. දිගින් දිගට දිගින් දිගට කතා කරන තමන්ටත් ඒකයි ඒ පාඩුවක් ඒ වගේම අනුන්ටත් පාඩුවක් දැන් දස්සාරාමතාව කියන එක සම්පූර්ණයෙන් මේක භයානක දෙයක් ඒකට වැටෙන්නේ නොදී වාසය කරන්න ඕන කතාව ප්‍රමණය කරන්න පුරුදු වෙන්න ඕන ඔය විදිහේ තත්ත්වයක් තියෙන කෙනෙකුට මේ කතාවට කොච්චරවත් අවස්ථාවක් ලැබෙනවා දස්සාරාමතාවට වැටෙනවා බුද්ධාරාමතාව කියන එකට වැටෙන්නේ නැහැ. ධනසම්බුද්ධාරාමී දස්සාරාමතාව කියන මේකට වැටෙනවා. වැටලා ප්‍රමාදයේ වැටිලා පිළිහෙද්ද සිද්ධ වෙනවා. මේ පිළිහෙන බව හොඳට කල්පනා කරගෙන හොඳට පරිසම් වෙන මහන්සි ගන්න ඕනේ. පරිසම් වෙන්න හිතට ගන්න ඕනේ මේ පිළිහෙල. දැන් හිතන්න කියන්නේ තේරුම් අරගෙන තියාගන්නයි. මේ සත්‍යය දෙරියා බොහෝ විනෝදාරකව නරක ආහාර ගන්න හොඳ නැහැ. නරක ආහාර උෂ්ණ ආහාර සමහරවිට හොඳ නැහැ. සමහරවිට හීතල ආහාර හොඳ නැහැ. තමන්ගේ ආහාර තමන්ට සත්පාය ආහාර තමන් තේරුම් අරගෙන තියෙනවා. මොනිටකදී ඇති වෙනවා වාතමාරු ඇති වෙනවා. මේ මේවා ඒ නිසා ආහාර සත්පාය තියාගන්න ඕනේ. ආහාර නැතුවට ලැබුව විදියට ඒ තරම් දෙයක් නෙමෙයි නරක ආහාර ගත්තොත් මුලක් නරකයි. කතාවක් එහෙමයි. කතා නොකර විදියට කමන්න කතා කරනවා නම් වචනය මේකයි පුදුලන් තරම් ඉක්මනට ඉවර කරගන්න ඕන වචන. දුක් කරගන්න නරකයි වචන. දස්සාරාමිතාව කියනක ආර්ය බුද්ධලෝකයටත් පිළිබිඹට හේතු වෙනවා. අනිත් පැත්තෙන් ගැන කියන්න දෙයක් ඇත්තේ. එතකොට පුජ්‍යලයන් ඉන්නවා. සමහර පුජ්‍යලයෝ ඉන්නවා. සමාධියක් නැති සමාධියට හිතක් නැති කලබලකාරී පුජ්‍යලයෝ ඉන්නවා. ඒ පුජ්‍යලයන් එක එකතු වෙන නරකයි. එතකොට නරක පුජ්‍යලාහසරයත් ඒ වගේම නරක අසප්පාය. මෙන්න මේ විදිහට සප්පාය සේනාසන ආහාර පතරාවන් පුජ්‍යලයන් එයාගේම බුදුරුගම් බුදුරුගම් කියන්නේ පින්දපාත යන ප්‍රදේශය. පින්දපාත යන ප්‍රදේශය අසප්පායන සප්පායක ප්‍රාණ පැත්තකට යන සප්පාය පැත්තකට යන්න ඕනේ. ඒ කියන්නේ මේ තමන්ගේ භාවනාව ගැන යාමට බාධක නම් යම් ප්‍රදේශයක මොන ප්‍රදේශයකට වෙන්න බාධ යන හොඳක් නැහැ මේ විදිහට සත්‍යය සීලය සම්පාදේ සම්පාය ක්‍රියාවෙන් සම්පාදනය කරන උපාය ක්‍රියාවෙන් මේ රස ගන්න මේ தત્ත්වයේ දිනු කරගත්තා මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සත්‍ය කරගන්න සත්‍යය එතකොට එතන හතරක් පහ සමාධිසය සමාධිසය නිමිත්තක් ග්‍රාහය වෙනවා. තමා මුලින් සමත සමාධියක් දිනු කරගෙන හිටියා නම් ඒ සමත සමාධිය ඇතිවීමට උපකාර වෙච්ච නිමිත්ත. කර්මස්ථාන නිමිත්ත, සමාධි නිමිත්ත. ඒනම් අරගෙන තියෙන්නේ මෙතන. මෙන්න මේ සමාධි නිමිත්තනේ මගේ උදෙන් තත්ුනේ කියන කල්ලාතෝ මේක තේරුම් අරගෙන තියෙනවා. විදර්ශනා සමාධිය ඇති වුණා නම් ඒ ඇතිුනේ මෙන්න මේ කරුණ අනුවයි. මෙන්න මේ මේ විදිහට මට විදර්ශනා සමාධියේ හොඳ දිනුනේ ඒ අවස්ථාව හොඳට මතක තියාගන්න ඕනේ. ඒ මතක තියාගෙන ඉඳලා මෙන්න මේ අවස්ථාවේදී අවශ්‍යම දේ අර ඒ දිනුනෙච්ච යම් කිසි විදිහකට මෙන්න කරනකොට හොඳට සමාධිය සම්පූර්ණ වැටුණා නම් ආයම් මේ විදිහට නැවතත් ඒ සංස්කාරයන් ඒ තාලට මෙහෙ කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට සමාධිත්ත නිමිත්තක් ගාහේන කිව්වේ ඒකයි. මේ වරුවට බුද්ධංගානම් අනුපවත්තනේ පවත්තන සාය. බුද්ධංග ධර්මයන් බුද්ධංග ධර්මයන් දන්නවනේ සත්‍ය ධම්ම විචේ විරිය සමාධි උපේක්ෂා එළවන සති නම් සති සම්බෝධියන්නේ අ ධම්මවිතේ සම්බෝධියන්නේ ආදී කොට තිබෙනා ඔය බුද්ධාංග හතක් තියෙනවා මේ බුද්ධාංග හත අනුපරත්තන සුදුසු අන්දමට පවත්වන්න පුරුදු වෙන්න ඕනේ එයන් බුද්ධාංග හත දිනු වෙන ක්‍රමයට තමාගේ හිත පවත්වන්න පුළුවන් තමක් ඇති කරගන්න ඕන කය විතරයි සත්‍ය සම්බෝධියන්නේ කියන්නේ සතිය දිනු කර ගැනීම. සතිය මුලට දිනු කර ගැනීම. එතකොට ධම්මයේ සම්බෝධියන්නේ කියන්නේ කර්ම සංස්කාර ධර්මයන් සම්බන්ධ එකකපාද නිවන නිවන තේරුම් කර ගැනීම. ධම්ම විචේ නිවන සම්බෝධියන්නේ කියන්නේ වීරියමයි. නිවනට උපකාර වන්නා වූ මාර්ග ඥානයට උපකාර වන්නා වූ වීර්යය. එතකොට විහි සම්බෝධ්‍යංගය. ප්‍රීති ප්‍රීති සම්බෝධ්‍යංගය. ප්‍රීතිය මේ ඇතිවෙනා වූ නිවනට උපකාර වන්නා වූ ප්‍රීතිය. පස්සද්ධි. ඒකේ අංග දෙකේම සැනසෙහි සහගත අවස්ථාව නිවිච අවස්ථාව. සමාධි සම්බෝධ්‍යංගය ඒකෙන්පත් වීම මාර්ග ඥානය ලබා ගැනීමට උපකාර වන්නා වූ සමාධිය. එතකොට උපේක්ෂාව අර වීර්යය නතර කිරීමේ අවස්ථාව කරගෙන කරගෙන ගිය වීර්ය දැන් ඉතින් යටි දැන් මේකේ නිකන් මොන කියන්නේ ආරේ කියන දෙකන්න පුළුවන් තත්වයක් වෙනවා අන්තිමේදී උපේක්ෂා අවස්ථාව. එතකොට මෙන්න මේ විදිහට මේ නිවන්නා වූ බොද්ධංග හතෙන් හිත යම් කිසි විමුක්තියෙන් අර විදිහේ කරගෙන යන අවස්ථාවේදී හිත අතරෙන් පැතර වැටෙන්න උළුණු වෙන්න වාගේ යනවනම් හැඳුනා වගේ යනවා කියන්නේ කීන මිද්ද වශයෙන් හිත ඇතුළීමක් තියෙනවා නම් සුදුවේගෙන එනවා නම් එනකොට මේක මෙනෙහි කරලා ඒ වෙනුවට ධම්ම විකේ සම්බොධ්‍යංගය විරිය සම්බොධ්‍යංගය පීති සම්බොධ්‍යංගය කියන මේ බොධ්‍යංග තුන තේරුම් අරගෙන ඒව හිතේ වැඩෙන හැටියට මම කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක පුරුදු වෙනකොට අර ලීන අවස්ථාවෙන් හිත ආයෙමලා නතුරයා හොඳට සංස්කාරයන් මෙන්නේ මේ தත්වේ හොඳට අවස්ථාව ලැබෙනවා. එතකොට යම්කිසි අවස්ථාවක මේ විදිහට භාවනා කරගෙන යනකොට ධීරිය වැඩි වෙනවා. ඊට යනවා. ඒ අවස්ථාවේදී මේ ඉවසන්න බැරි අන්දමට අමිස්සිරි ගතියක් වාගේ එන්න පටන් ගන්නවා. උඹට මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරලා නැති වෙන්න නැත්නම් තව උඹට දාලා බලන්න අනු සමාධි සම්බෝධ්‍යංගේ, පස්සද්ධි සම්බෝධ්‍යංගේ, උපේක්ඛා සම්බෝධ්‍යංගේ කියන ඒ තත්ත්වයන් හිතේ පහළ වෙන හැටි උඹට සලකමින් ඉන්න ඕන මෙනෙහි කරගෙන. එතකොට ඒවම අර ඇවිස්සිච්ච වැඩිය සම්පූර්ණයෙන්ම නතර වෙලා උඩට හිත දැන්පත් වෙනවා. දැන් ඉතින් බාධක නැහැ. මේ විදිහට යනකොට බාධක නැහැ. ඊළඟට කායික ජීවිතයේ අනපේක්ෂතං උපට්ඨපේති. කායික ජීවිතයේ මේ විදිහට හොඳට දැන් භාවනාව ගෙනියන්න පුළුවන් මෙලොවත් හොඳට චිත්ත සම්පතිය සංලක්ෂණ චිත්ත විනිතිය කියලා මේවට කියන්නේ අවස්ථාවේ සංලක්ෂණ කියන්නේ විදර්ශනා භාවනාවේදී මෙනෙහි කිරීමේ සංස්කාර ධර්මයන් මෙනෙහි කරන චිත්ත සම්පතිය චිත්ත ප්‍රේමිය සම්බවට පවතිනවා උඹට සූරව දක්ෂව සංස්කාර වලට හිත යොදනකොටම ඒවා මිනි මිනි නැති ඇති වෙන්නේ නැති වෙන මිනි මිනි යන ඇති හොඳට පේනවා කිසිම මහන්සියක් නැතුව ඉන්නේ තියෙන ඒ සංස්කාරයන් අරමුණු වෙනවා ඒ වගේම අරමුණු ඒකේවා මිනි මිනි යන ඇති පේනවා මනෝවත් ස්වාම මේක කරගෙන යන්න මේ පුජ්‍යලයාට පුළුවන් එදින එම අවස්ථාවේදී තියෙන්නේ හොඳට වැටෙනවා නම් හොඳට ඒ විදිහට tempatකම හොඳට වැටෙනවා නම් මම ඉන්දිය ධර්මත් හොඳට ප්‍රකටව තියෙනවා දැන් කියන්නේ මේ ශරීරයේ දෙවිඳව ජීවිතයේ පිළිබඳව කියන ආශාව අයින් කරන්න ඕන අයින් කරන්න ඕන තාවකාලිකව අයින් කරන්න ඕන අයින් කරනකොට ශරීරය ගැන කලකල බලනකොට මේක කුණු ගොඩක් නේ කුණත ගොඩක් නේ මේකට ආසා කරමින් මේක තියාගෙන ඉන්න මොකටද මේක නීත වඩා අනන්තමාන මූලයේ බුද්ධෙනින් ආපු දෙයක් මේ කාරණා විකාරියේ එවැගේම නීතියේ මේකට උපස් පහන කළා එවන් කිසි හේකින් දැනෙන්න ඉවරයක් නැහැ එමෙන්න මේ අනන්ත විදිහට සලකන්න පුළුවන් ලොකම සැනසෙල්ලම ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තු ගන්නා වූ සාන්ත නිවනත් පතර ගැනීමට මේ කියාවතාවම පාවකාලේ පාන්නේ. කාය පිළිබඳව මේ පිළිබඳ ගැනම නිරපදත් බලන්නේ නැහැ. කියලා කායේ සම්බන්ධව සැලකීම අඩු කරගන්න. කාය තියාගෙන ඉන්න නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ජීවිත ආසාව ගැන. ජීවිතේ රට මොනකොට මම කොයිතරම් මහන්සි ගත්තද මේකට කොයිතරම් දේවල් දුන්නද ඒ කොයිතරම් දුන්නත් නම්බඩ වෙනකොට නායක කරනවා ඒ පොල්ලෙන් ගියාට නායක කරනවා වගේ මම හිතනවා කරදර කරන්නේ පඨවි ධාතු විගුණයි කියයි ආසෝ ධාතු තේජෝ ධාතු ආයෝ ධාතු විගුණා කියන මේ පිළිම අරගෙන එරෙන් මෙන්න මේ නිසා මේ ජීවිතේ සම්බන්ධවත් අයින් කරනවා ධාතු ඒවා ජීවිත ආශාව අයින් කරනවා. ඒ අයින් කරනකොට ඊළඟට අන්තරාට අබ්බෝසානේන ජීවිත ආශාව අයින් කරනකොට තව කරුණක් තියෙනවා. අටවෙනි කරුණ වශයෙන් ජීවිත ආශාව නැති කර හැටියෙම තත්ත්‍ය අනුගුණ කියන්නේ ක්‍රමවේදන්. ඒවත් හතවෙනි කාරණයක් තියෙනවා. අර ජීවිතාශාව අයින් කරනකොට ශරීරයට දුකක් දැනෙනවා. ජීවිතාශාව අයින් කළා විදර්ශනා භාවනාව වේදනකොට ඉඳගෙන ඉන්නකොටත් බලවත් වේදනාවක් නිවිපත් වෙන්න වාගේ මේවා දැනෙන්න පටන් ගන්නවා. යටින් මනස තේජෝ ධාතු විසුමදකින් පිට වෙන්න වාගේ දැනෙනවා. ඒ වාගේම හැම පැත්තෙන්ම රුදාව දැනෙනවා. මෙන්න මේක සත්‍යයෙන් අභිමුඛයේ නික්කම්මේන අන්නර විදියේ අවස්ථාවේදී දුක දැනෙනකොට නික්කම්මේන විදියේ අර කෙලෙසුන්ගෙන් අයින් වෙච්ච සංසාර දුකින් නිදහස් වෙන්න බලාපොරොත්තු වෙනවා මෙක්කම් ආදාහයෙන් අද ගුණීහාර දුක නඩ ගන්න ඕන වර්ධනය කරන්න යට කර ගන්න ඕන එතකොට මේක අටවෙනි කාරණේ නවවෙනි කාරණේ මොකද්ද අන්තරාජ අද්දෝසානේන අතර ගොඩින් නතර කරන්නේ නැතුව ඉස්සරහට යාමයි කියන කියන්නේ. අන්තරාජ අබ්බෝසානි ප්‍රතිඵලය බලාපොරොත්තු ඵල සිද්ධිය අත්පත් වෙනතුරු නවත්තන්නේ නැහැ කියලා තද අධිෂ්ඨානයක් තියාගන්න. නියම අන්දමේ නියම අරමුණු ඇති කරගෙන භාවනා දෙන්න ඕන භාවනා පිළිවිදීමේ නියම අන්දමට භාවනා කිරීමේ එහි ප්‍රතිඵලයක් වශයෙන් සෝ අංසකදාගාමි අනාගාමි හරියඥාන මාර්ග ඵල පිළිවෙලේ අමා මහ නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන් වේවා Thank you. අතුජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.